එතකොට <coughs> ඒ මේ බය බේරව සූත්‍රය කියන්නේ මේ බුදුහාමුදුරු බුද්ධත්වයට ලැබීම සඳහා ඒ තමන් වහන්සේගේ ජීවිතේ පාවිච්චි කරපුවා කාල සීමාවගේ කලින් බුද්ධත්වයට ලැබීමට කලින් තම ආත්මයේදී උන්වහන්සේ මේ ධර්ම අවබෝධ කිරීම සඳහා ගත්තා උත්සාහයන් ගෙන් එක්තරා බිඳක් මේ බය බේරව සූත්‍රයෙන්ුත් එන්නේ. මේ බය බේරව කියලා කිව්වේ තමන්ගේ සිත ඇතුලේ ඇතිවෙන්නා වූ බය පළල් භවට පත් වෙලා මා විශාල කම්පන ඇති කරන සත්‍යයක් ගැන විස්තරයකුයි මෙතන පෙන්නන්නේ. ඉතින් සමහර විට හිතෙන්න පුළුවන් අපිට ඕවා නැහැ. නෑ. මේ ලෝක ධාති කුඹිකක් නෑ. ওই <clears throat> තත්ත්වෙනේ. දෙලතික් ඇති කොටසක් ඉන්නවා රාතන් වහන්සේලා උතර. ඒ උත්තරය අද දන්නේ නැහැ. නමුත් එච්චර. මේ කිසිම සතෙකුට පුළුවන් කමක් නැහැ. මේ කියන පදනම පදනමින් වෙනස් කළා ජීවිතේ පාවිච්චි කරන්න ඒ බය බේරව ගතිය තියෙනවාමයි. හැබැයි ඒ ගතිය එන්නේ මොකද? කාරණේ පිළිබඳව සත්‍යය කියන නොදන්නවා. දන්නවදන්නේ. අන්න දැනගත් උත්සවයේ උත්තම උත්සවය තමයි අර ඒ தත්ත්වය නැති කරන්න ගිහිල්ලා තමයි අර සාත් බවට පත්. ඉතින් මොනම බයක්වත් නැහැ. ඒකනේ මේ ප්‍රශ්නය පතුනේ ඥානසෝනි බ්‍රාහ්මණය කියන එක. මේ ඥානසෝනි බ්‍රාහ්මණය එයා ප්‍රසිද්ධ කෙනෙක්. ඒක પરම්පරාව. කොහොමදත් ඔය බ්‍රාහ්මණ වංශිකයෝ එලාට අවශ්‍ය කෙලිය හැටියෙන් වෙන් වෙලා ඒක ලොකු ලොකු ඉඳන් තමයි එලාගේ වැඩපත් වැඩ කෝකත්. පුංචි වෙලා නැහැ. ප්‍රශ්නයක් අහකට අහන්නේ ටික ලොකු කරේ. පුංචි හාමුදුරුවෝගේ කතාවක් නෑ. ඉතින් මේ යාන්සෝනි බ්‍රාහ්මණයා ඇවිල්ලා ඇහුවා මේ <clears throat> භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා වනගත ජීවිතයට යන වනගත ජීවිතයට යන්නේ මේ තමන්ගේ සම්දා සිතේ පවතින කෙලෙස් අයින් කරන්න අවස්ථාව උදව් කර ගැනීමක් වශයෙන් අවස්ථාව උදව් කරගන්නයි සාහන උදව් කරගන්න ඒ ඒ විශේෂත්වය අර කෙලෙස් නැති කරන්න උදව් කරගන්න මොකද්ද බය නැති කරන්නව යන්නේ බය තියෙන පුද්ගලයා කැලේට යන්නේ බය නැති කරගන්න ඒ ස්ථානේ බය තියෙන ස්ථානයකම ප්‍රයෝජනෙට අරගෙන බය නැති කරගන්න. දැන් සමහරු ඉන්නවා මේ පාසානම් කන පුජ්‍යලි. පාසානම් විස නොවෙන්න යා කාල කාල කාල කාල පුරුදේ. ඉතින් දැන් මේ මේ මේ මේ ආම්දුර කෙනෙක් හිටියා ආසානම් වර්ග පහම කනවා. රාත්තල් ගන්න නෙවෙයි. ටිකක් කනවා මුකුත් වෙන්නේ නැහැ. එයා පුරුදු කළේ. මම එහා මේ මොකද කියන්නේ? පාසානම් ඇඟට පුරුදු කරපුවාම සත්‍යෝයි පත්තය ගෝනුස්සෝ සර්පය දැස්ස කරපුවා විෂ නැහැ. ඒ විෂ නැති කරන්න එයා විෂත් ගල්ලා. ඒක ඉතින් ඒක මතය. ඉතින් හැබැයි ඒක සිද්ධ වෙනවා. ඒ වගේ ඔය කැලියට ගිහිල්ලා බය තියෙන තැනටම ගිහිල්ලා බය නැති කරන්න තමයි උන්වහන්සේලා යන්නේ. දුකට මේ <clears throat> ජන්සෝනි බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නේ ඕක නෙවෙයි. දැන් එයා විරුගොල්ල වනගත වෙලා ඉන්න වෙලාවට ඒ හාමුදුරුවෝලන්ට ඇති වෙන බය බය ආ විදෙන් මොන හේතුව නිසාද බය වෙන්නේ? ඒකට ඒක මිදෙන මගක් තියනවාද? ආදි වශයෙන් ප්‍රශ්න කීපයක් එල්ලිච්ච ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ ඒක එල්ලීම එක්තරා සම්පින්දන කතාවක් මුලදී කිව්වා. සම්පින්දනයක් දුන්නා. සම්පින්දනයක් කිව්වේ මූලික විස්තරයක් දුන්නා යම් කිසි බ්‍රාහ්මණයෙක් හෝ කායක හෝ සමන බ්‍රාහ්මනාදීන්ගේ කාය කර්ම කාය කර්ම කියලා කිව්වේ ක්‍රියාවෙන් සිද්ධ කරන්නා වූ කර්ම වචී කර්ම සිතෙන් සකස් කරන්නා වූ කර්ම මේ වචනෙන් සකස් කරන්නා වූ කර්ම සිතින් මනෝකර්ම සිතින් සකස් කරන්නා වූ කර්ම. මේ කර්ම මේ මේ වචේ කාය කර්ම මන වචී කර්ම මනෝ කර්ම. නරක වෙච්චහම ඒ පුද්ගලයාට බය ඇති ගැනීම කම්පන මේවා ඇති වෙන්නේ කියලා. හොඳයි දැන් මේක මේ අවුරුදු දහස් ගානක ගියා කියලා. දැන් අපි මේ බයක් ගැන මේ කතා කරන්නේ. ඒක සැලෙන්නේ කියන්නේ එක්කෙනා. ළඟ තියෙන බය, ඇති වෙන බය. ගැරේ කතා. ඒකද දැන් මේ බයත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවය. මේ බයත් එක්ක අපේ ජීවිතවල තියෙන සම්බන්ධතාවය අපට උණු කරා. අනිත් එක කැලේට ගිය හාමුදුරුවෝගේ බය යා ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපිට. අපි ඉන්නේ ගොඩ. මේ බය ගැන අපිට මේ ප්‍රශ්නේ අපි බය නැද්ද? සතක්ජන ජීවිතේ සතක්ජන ජීවිතේ. ඒකට මම මේ ඔක්කොම මේ ලෝක ධාතුවේ ඉන්න රාත් නොවිත් ඔක්කොම. තාතන් වහන්සේලා ඉන්නම් කමක් නෑ. මේ ඔක්කොම සතක්ජනයි. සතක්ජනයි කියන්නේ මොකද? හැම වෙලේම කිලුට හිතක් නැති වෙලාවක් නැහැ. කිලුටුකම අඩු වෙන්න පුළුවන්. අඩුකම් තියෙනවා. නමුත් කිලුටුම තමයි හිත. එතකොට <clears throat> ඒ තනත්තා තමාගේ සිතිවිලි යමක් එක්ක යොදවන පොත මොකක් එක්ක හරි කමක් දැන් එයා අපි ගම්මු මේ බය හැදෙන්නේ කොහොමද කියන්නේ ඉස්සෙල්ල දැන් වර්ණට ආම්දුරු කෙනෙක් යන්නේ ආරන්නේ ප්‍රයෝජනයට අරගෙන උන්වහන්සේගේ දුර්වලකම නැති කරා. නමුත් ඒකාන්තයෙන්ම දන්නවා මේක භයානික ස්ථානයක් කියලා. ඒ දැනගෙන අර ඕනකම ඉෂ්ට කරන්නත් ඒකෙත් ඕනකම ඒ පැත්තකින් තියෙද්දි ගිය වෙලේ ඉඳලා ආමුදුරන්ට බය වුණා. මේක බුදුහාමුදුරුව උන්වහන්සේ පිළිබඳව විස්තරය කිව්වා. උන්වහන්සේ බෝධිසත්ව සමය ගත කරන කාලේ දුෂ්කරක්‍රියා කරන සමයේදී මේ බය නැති කරන් උන්වහන්සේ පාළු ගෙවල් සොහොන් පිටි මේ ආදී ස්ථාන වලට ගිහිල්ලා උන්වහන්සේ ඒවා පරීක්ෂණ පවත්වපු ඇති කිව්වා. ඒකත් අපි පස්සට තියෙනවා. ඒක දැන් මේ බය කියන විලා බය කියන ස්වરૂපය අපේ සිතේ එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? අපේ ළඟ තියෙනවා කාර නිමිත්ත කෙරෙහි නිමිත්ත එක්ක අපේ සිත බැඳී පවතී. එතකොට නිමිත්ත නිමිත්ත ඇතුළේ අපි අපේක්ෂා කරන එක්තරා බලාපොරොත්තුවක් ඒ බලාපොරොත්තුවයි ඒ අපි ඒ හමුින නිමිත්තයි ඒ බලාපොරොත්තු එක්ක අපේ සිතවිලි වැඩ කරනකොට එක්තරා එක්තරා කම්පන ස්වරූපයක්, චකිත ස්වරූපයක්, දෙකෙන් ජීවිත අවිශ්වාසයක්, සැකයක්. සැකයක් මත වෙනවා ඒ තමා බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙන අදහස ඒකෙන් සාර්ථක වේද නොවේද යන සාර්ථක වේද නොවේද යන සැක සහිත සිටවිල්ල පාන. විශේෂයෙන් ඒ සැකේ නිතරම තියෙනවා. ඇයි? තාම තමගේ අදහස් ඉෂ්ට වෙලා නැති නිසා. එතකොට ඉෂ්ට වේද නොවේද කියන මේ දෙක උඩ මේ දෙක අතරේ ඉෂ්ට වීමයි නොවීමයි අතර තියෙන්නේ මොකද්ද? ලෝභයයි ද්වේෂයයි. ඒකට කියන්නේ කාමසුකල්ලිය වානියෝග අප්පකිරමතා නියෝග කියලා තමයි ඒක විවරණය වෙන්නේ. නමුත් ආසාවයි ඕන ආසාව යමනාපය. මොකක්ද ආසාව? ආසාව තියෙන්නේ කාරණේ ඉටු කර ගැනීමෙන් තමාට ලැබෙන්නා වූ ප්‍රයෝජන පැත්ත. ප්‍රයෝජන පැත්ත සැලකලා ඒකෙන් පිරෙන රසාස්වාද අප්‍රමාණ වගල ඒකට එයා ආශා කරනවා. ඒක ඉද ඒක ලබා ගැනීමට තමාට සිද්ධ වෙන පරක්කුව පරක්කුව එකක් වෙනත් වෙන තව හිරකම් ඒවත් ඒවත් ඔක්කොම එකට ගලපලා ගත්තාම ඒවා එක තමාගේ තියෙනවා ගැටුමක් විරුද්ධත්වයක් ඒ අර ඕනෑකමයි මේ මේ ගැටුම. දෙක එක දෙකේදි සිද්ධ වෙන්නේ මොකද්ද? දෙකේදි සිද්ධ වෙන්නේ සිත කියන්නේ අපි ඒක විස්තර කළා. සිත කියන්නේ තාප මට්ට තාප වේගය. ඒ තාපයේ ඒ තාපය වුණා වෙන්නේ ජීවිතයේ උණුසුමේ පවත්තල ජීවිතය රඳවන්න. උෂ්ණත්වයෙන් ඒකට උවමනා වෙන්නේ. මේ ඒකට තියෙන පාප ක්‍රියාකාරීත්වයේ සිද්ධ අපි මේ ඒ අස්සේ එක එක දේවල් වලට වෙනත් දේවල් වලටත් ඒ උස්තත්වයම අපි පාවිච්චි ඒකෙන් තමයි හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වෙලා ඒ ශක්තිය ක්‍රියාත්මක කරමි. අර විදිහේ ඇලීමකුයි ගැටීමකුයි දෙක අතරේ උපදින්නේ මොකද්ද? ඒ දෙක නැතුව ක්‍රියා කිරීමේ ඕනකම. ක්‍රියා කිරීමේ ඕනකම ඇතිවෙච්ච රස වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් රස වීම රස වීම වැඩි දියුනේ. ඒ වැඩි දියුනේ වෙච්චාම අර අපේ සිත්තර තියෙනවා එක එක අංශක ප්‍රමාණය. ඒ උෂ්ණත්වයේ අංශක. ඒ අංශකයෙන් නැග්ග හැටි ඒ අංශකයේ මොන උපක්‍රමයෙන් හරි නැග්ග හැටියේ අන්න හැකිලීමක් බයක් වටපිට බැලිල්ලක් මොකද්ද එකක් මෙයා විදිහට අටගන්න. ඔන්න ඔබට කියන බය. මේ ඔක්කොම හැදිලි කෝකෙන්ද අර දෙක වැඩ කළා සිත නැගීමේ. හා එතකොට දැන් ඒ බයේ වටෝරුවයි මම කියන්නේ. බය හැදෙන හැටි. බය හැදෙන්න ලෝභ ද්වේෂ දෙක එක්කා දෙන්න ඕන. ඒ ලෝභ දෝෂ දෙක ආසේ චකිතය උපදිනවා චකිතයෙන් බය හැම වෙලේම අවිශ්වාසයේ පසුපස දුවන එකක් බයයි තුන්දෙන් අපි ආරණ්‍යයේ විසුණහන්සලාගේ ඒ සිද්ධිය ගත්තොත් මේක ඔප්පු කරන්න උන්වහන්සලා බොහොම ඕන කමින් තමයි යන්නේ නමුත් වෙන සැකයක් තියෙනවා කොටි අයද ජීවිතේ නැති වෙයිද වෙන අබලමක් වෙයිද ඒ ඒවට ලෝභකම තියෙනවා ඒ සමාජයේ අයිතිවාසිකම් එක්ක ඒවා රඳවන්න ලෝකම ලෝභකමකුත් තියෙනවා. ඒ වගේ අර ළමන ආසාවත් එක්ක අර ජීවිතේ රඳවා ගැනීමට තියෙන ආසාවත් එක්ක ඔක්කොම මිශ්‍ර වෙලා ඇවිල්ලා අර අවිරකම් එනකොට අවිරකම් දැන්නකොට අන්න අර මං කිව් ගැටුම ආවා. දැන් දෙක පැටලි පැටලි වේගෙම කියලා අන්න කම්පන වලට පත් වෙනවා. ඔන්න දැන් ඉතින් ඒ ශාස්ත්‍රයේ ඒ පැත්තේ. නමුත් අපේ ජීවිත ගැන ගන්නවා දැන්. අපි මොනවා හරි කරන්න යනවා. අපි මොනවා හරි කරන්න යනවා. ඒකේ ඔය තියෙන බය හැම තැනම තියෙනවා. දැන් ඒක සියුම් වශයෙන් අපිට සොයාගන්න තරම් අපේ සියුම් වල සියුම් සිය නෑ වැඩි වෙන්නේ. වැඩ කරන්නේ නමුත් හැම එකක තියෙනවා කිව්වේ ඒක සීල බව ඔප්පු කරන්න ලොකු එකක් ගන්න පුළුවන්. දැන් ලොකු නිදසුණක්. දැන් යම් කිසි කෙනෙක් එක තරුණයේ විභාගයක් ගන්න යනවා. නැත්නම් රස්සාව ගන්න. මේ රස්සාව දෙන්නේ කියලා තියෙනවා සම්මුඛ පරීක්ෂණේ. සම්මුඛ පරීක්ෂණේ එළදා ඉඳලා මේ මියා බයයි. දැන් රස්සාව වෙනම එකක්. සම්මුඛ පරීක්ෂණේ වෙනම එකක්. දැන් මන්ට බයයි. ඒ බය වෙන්නේ මොකදද? රස්සාව හම්බුනොත් හොඳයි. සම්මුඛ පරීක්ෂණය වැරදුනොත් රස්සාව ඉවරයි. අර ඒ දෙකේ ඇලුමයි ගැටුමයි දෙක. ඇලීමයි ගැටීමයි දෙක. ඒත් දැන් පේනවා ඇති. අවිද්‍යා දෝමනස්සං කියලා බුදුහාමුදුරුවෝ වචනයක් කතා කළා නම් විනීය ලෝකී අවිද්‍යා දෝමනස්සං කියලා ඔය ඔක්කොම අල්ලලා මේ වචනේ ඒ පදය ලෝකෙ විශ්කලන අවිද්‍යා දෝමනස තමයි මේ මේ දැන් මේ කියන ස්වરૂප අස්සේ සදින් බලපාන්නේ එතකොට ඒ අවිද්‍යා දෝමනස්ස නැත්තම් ඒ යැවීම ගැටීම කියන මේ දෙක ඉතා සිවුම් දෙක දැන් මේ දැන් මේ වචන සටහන් මේ දේශනාව සටහන් කරගන්න මේ මෙතන ඔක්කොම අටවගෙන තියෙනවා එතකොට දැන් මේවා එක මේ හැම වෙලෙම පොඩ්ඩක් හෙල්ලෙනකොට මේ මුකුත් හරි කුරුස් එකක් શબ્දයක් ඇහුනොත් කුරුස් ගෑවොත් මේ ඔක්කොම කීත්තේ ඔරවල බලන එකදී. ඒ මොකද සෑහෙන බයක් ඇවිල්ලා. මොකද බය? මේක මේ වැඩේ කරගන්න ඕනේ කෙරෙයිද දන්නේ. මේ මොකද්ද මේ කරකැල පොත්තේ තින්ගුවා වෙන්න ඕනේ. නමුත් වැඩේ අත්තර දුර යනවා. එතකොට දැන් ඒ ඒ සුළු කාරණේ ජීවන මුළු ජීවිතේ මුළු ජීවිත කාලයේ දවසක කොච්චර අපි බයෙන් ජීවත් වෙලා බයෙන් ජීවත් වෙලා තියෙනවා. මේ බය ආස්ති අපි මොනවද ඉඳලා තියෙන්නේ? ඒ බය තුලින් අපි මොනවද අපි ලබලා තියෙන්නේ? මිහිරි රසයක් බුද්ධ විඳීමට බලාපොරොත්තු වෙන පුජ්‍යලයා එහෙන් පිටින් කහට කෝප්ප බොන්න වගේ දිවා රෑදෙක්ටි අර නිහිරි රසය අපේක්ෂාවෙන් කහට කෝප්ප කියන්නේ තිත්තේවා විවිධ දවස ගත කරනවා බලනකොට මුළු දවසේම අර මිහිරි රසයක් බුද්ධි විඳපු වෙලාවක්. අහවල් වෙලා වෙනම් මම බොහෝම සන්තෝෂෙන් හිටියා කියන වෙලාවක් නම් තාම කවුරු කියලා නැහැ. එනිකන් නෑ වරදක් නෑ අපිට කියනවා. ඒක නිකන් වන්නලා කියන කතාව. නමුත් දෙලින්ම කියලා ආවල් දවසේ අහවල් පැයි අන්තිම උපරිම සැපවින්දතාවනි කියලා කවුරු කතා කරන්නේ. තව මම කියලා නෑ. මොකද අපිට තාම කියන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඇත්තේ අපේ ළඟාරේ තියෙන ප්‍රත්‍යක්ෂකමේ ගැටුම තියෙනවා අර ඇලිලා ගැටිලා. හොඳයි බුදුහාමුදුරන්ගෙන් දැන් මේ ජානසෝරි බ්‍රාහ්මණයා මේකට හේතු අහනවා. බුදුහාමුදුරුවෝ වදාලා ආය කර්මය, වචී කර්මය, මනෝ කර්මය කියලා තුනක් ප්‍රධාන වශයෙන්. මේ කිව්වේ මොනවද? අර නරක වූ සිත, නරක වූ සිත. සංවිධානය වෙන්න සංවිධාන වෙන්නා වූ රටාව. ඒකේ හැදෙන්නා වූ ඒ වට්ටෝරුවෙන් හැදෙන්නා වූ රටාව එක එක මට්ටම් වලට ගමන් කරන එකයි වචී කර්ම කාය කර්ම කියලා. සිතේ හටගත්තා වූ චිත්ත ස්වરૂපය ඒ ඒ වේදය වචනයක් කියනකොට ඒ වට්ටෝරුව ටිකක් වැඩි කරන්න. වට්ටෝරුවේ ශක්තිය වැඩි කරන්න. ඊළඟට ක්‍රියාවක් කරනකොට ඒ වට්ටෝරුවේ ශක්තිය තව ටිකක් වැඩි කරන්න. වැඩි කරන්න. එතකොට දැන් මේ ක්‍රියාවචන වලින් කරන්නේ මොනවද? සිතේ සකස් වූ හොඳ හෝ නරක, ඉතින් අපි ළඟ ජීන් නරකමයි. නරක වචනයට ක්‍රියාවට එනකොට ඒකේ ශක්තිය වැඩියෙන් නිස්පාදනය වෙන එක සිද්ධ අන්න ඕක ඔප්පු කරන්න අනිත් එක අපේ මේ ශක්ති විශේෂයේ මේ ස්වභාව தත්ත්වය අපේ ජීවිතයත් එක්ක බලපාන මේ බය ආදී මේ දේවල් අපේ ජීවිතයත් එක්ක බලපාන්න අපේ අපේ තවතුම ජීවිතය අස්සේ මේ ශක්තිය හැදුනේ කවදාද කොහොමද මොන විදිහටද කියන එක ඊළඟට අපි දැනගන්න. දැන් බුදුහාමුදුරන් මේ තවත් වෙන සාක්ෂියකින් ඒක ඔප්පු කරන්න අපිට සාක්ෂියක් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද්ද? ඒක මහා කාල කියලා. එක්තරා උපාසක මහත්තයෙක් බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරන්ගෙන් බණ අහලා හොඳටම බණ තේරිලා දෙමන්ත සෝවාන්. ආයි කිසි කතාවක් නැහැ. තවත් ආත්මහතයි ඉස්සරහට ඉන්නේ. තවත් මේ මිනිස්සයා සෝවාන් වුණාට පස්සේ මම හැම මාසෙම ඒ අනිවාර්යයෙන්ම වරදක් නැතුව අත දවසක් හේතවනාරාම සිල් ගන්න. ඒකින් පොතේ කියන හැටි හැමදාම සිල් ගන්නවත් ඇති. ඒකට කිසිය වෙතත් මේ ඇත්තා රාත්‍රී රාත්‍රියේ චේතවනාරාම පොකුලද ගාවට ගියා මොන හොදලා නිදිමත ඉඳ වෙන්නේ ඒ සමගම කොහෙදෝ ගෑබ් බිඳලා හොරුවා ගැප් බඩුස්සගෙන එන්න උද ඒ ගෙවල් අයිතිකාරයෝ පස්සෙන් එනවලා ඒ පොකුණ අයිනේ පොට්ටනියක් ඉසු කළා අර හොරා ගියා ඒ බඩු හාගෙන බඩු හොරුපස්සෙන් ගෙනවන මිනිස්සු දාද කොට්ටනියක් දැක්කා මුණු හොදන පාසකරාල කෙනෙකුත් දැක්කා. දැන් දෙක පුට්ටු කරගත්ත ඒ කවුරු යාපු මිනිහා කෙනෙක් දැන් ඔන්න මේ මිනිහා තමයි මේක ආරම්භ කළේ. අර මේ සෝරු ගියේ. අනේ මේ අවාසනාවන්ත මේ සෝවාමෙක් මේ දැනත්ත හංකඩේකට ගහන්නයි ගහලා ගහලා ගහලා ගහලා මේ සම්පූර්ණයෙන්ම යා මරණයටපත් වුණා. කුටි කාලම් ඒ අය විශ්කල් දාලා ඉන්නේ කියන්නේ. උදේ සංඝයා වහන්සේ නමක් ආවා. උදේ සංඝයා වහන්සේ නමක් මූණ හොදන් පාන්දරින් ආවා. ඒ වැඩි වෙලා ජක්කමී උපාස කරලා නේ නෑ. සිටින් ජේතවනාරාමට ගිහින් කිව්වා. ඒ ගිහින් කියලා අ බුදුහන්සේට මේ ආරංචිය. කලුණා මම මේ කියන්නේ මේ ජීවිතේ අර භය ස්වરૂපේ නිෂ්පාදනය වෙන හැටි. ඒක බුදුහමතුරු මේක. නිගමනය දුන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් කර්මයක් කළා නම්, ක්‍රියාවක් කළා නම් ඒ ක්‍රියාවේ තියෙන හොඳ නෝද සත්‍යයට අනුව. ඒ පුජ්‍යලයාගේ සියලු ජීවිත රටාවන් ඊට අනුකූල සියල්ල සකස් වෙනවා. ඒක වෙනස් කරන්න බෑ. ඒක හරියට කොහොමද කිව්වොත් එයාගේ ජීවිතය ඇතුලේ ඒක හැදෙන්නේ අර මණික්ගල් ලස්සම හැදෙනවා මණික්ගල් කපන ජීවන්තේ. ඒකට මණික් එක්කම ඒක හැදෙන්නේ. නමුත් ඒ ජීවන්තයම තමයි ඒ මණික් කපන්නේ. ඒක ආස් උදව් කරගෙන. කියලා බුදුහාමුදුරු ඒක වදාarලා කියනවා පදාරන උන්වහන්සේ ඔය මිනිස්සයා මේ ආත්මයන් ඔය සෝහන් වුණා තමයි හරි. නමුත් දැන් ඔන්න යා ආත්ම ගණනාවක් මහා දුක් කියලා දැන් මෙයා කිය ඔන්න ඉගේ දුකක් වෙන්නේ කිව්වා. ඒකද දැන් අර උපාසක මාත්‍යා සෝවාන් වෙලා. අර එක්තරා අවස්ථාවක කරපු සිද්ධියක ප්‍රතිඵලයක් වශයෙන් නිකම්ම මේ මනුස්සයා දුරු හොදනකොට අද රවන් ගහලා ගහලා පරලදාලා යන්නේ ආරම්භ. පරිස්සම්. දැන් දැන් මේ මේ එක සත්‍යයක් තවත් කෙනෙක් තවත් කෝසක තියෙනවා එක්තරා වික්තුන් වහන්සේලා දෙලම දැන් ගලම් කරනකොට ගලම් කළා ඒ කලයේ එක නමක් වැඩිහම එක නමක් වැඩිහම මේ දිනමගේ එකමුතුකම කඩන්නේ එක්තරා බුද්ධලේ කියන්නේ දෙවිවරු කියලා එහෙම දෙවිවරු කරන්නේ ඒකෙන් කරන්නේ ගෙවියන්න මහා නම්බුවක්. දෙවිවරු නෙවෙයි පාලනයක් ඇති අන්තිම සංවිධානයක් කරනකොට ඒකයි. ඒ මිනිහෙක් අර කැලේ සිටිය හාමුදුරුවෝ පස්සෙන් නිකන් ගෑනු එක් වගේ නිකන් වෙස් කලාගෙන මේ නිකන් අර අනිත් හාමුදුරුවෝ කේන්ද ආවා. කේන්ද ආවා තෝරේ හාමුදුරුවෝ ආයතන දැක්කාර ගෑනි එක්පස් එනවා. එයාට පස්සේ කප් එකට මේ තරගිල්ලක් වෙලා තියෙනවා කියලා තරහේ නැහැ. ඇවිල්ලක් නෑ. ඒකට මේ හාමුදුරුවෝ මේ ආත්මෙ ඉපදිලා බුදුහාමුදුරන් කාලේ ඒ හාමුදුරුවෝ නෙවෙයි. අර කොළොත්තුම කරපු පුජ්‍යලයා බුදුහාමුදුරන් කාලේ ඉපදිලා මහණුනි. මහණුනා. එයාට ඒක කරදරයක් තියෙනවා. හැම වෙලේම බලන බලන එක්කෙනාට කියනවා මෙයා පස්සෙන් විස්ත්‍යාප කරනවා වගේ. නැත්තම් පාරේ යන ඇත්තෝ මෙයා පස්සෙන් යන විදිහට කියනවා. හරි මොකක් හරි කතන්දරයක් ලැබෙන්න දෙන්න ඒ ඒ විපාකය ලැබුණා. ඔන්න දැන් පැති දෙකක් තියෙනවා. මේ මොකද්ද මේ පැති දෙක පෙන්වන්න අපි මේ ඕන කමුනේ මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේ ක්‍රියා දෙක ආත්මලාභයේ උදෙසා ද්වේෂයේ වසීච්ඡාම ද්වේෂෙන් කරන එක ද්වේෂයේ මූලික. ඒක කර්ම විපාකයක් වෙනවා. කාමයේ මුල් කරගෙන ලෝභය. කාමයේ තමයි කියන්නේ. ඒකට එක කර්ම එක විපාකයක් ස්වරූපයෙන් ලබා දෙනවා. අරක සමාගයේ ජීවිතයක රසයක් දුක් විඳීම සඳහා රාග ජීවිතය නිසයි අර අර මරණයපත් ඒකට දැන් මේ පුද්ගලයා එහෙම ජීවිතයක් නැති කලේ නැහැ. නමුත් කෙනෙකුට අවනම්බුවක් ලබා දෙන ස්වરૂපයක් කුලියරයා නිස්පාදනය කළේ ඒ පුද්ගලයා කොහොම හරි මේ ආත්මයේ ඒ අත්දැකීම් මහන වෙලා ඊට ලැබුණු විපාකය යයි. කොට දැන් මෙතන ප්‍රශ්නයක් මතුවෙන්නේ මේවා ලබනද මේවා ලබනද පුද්ගලයා තුල මේ අයිතිවාසිකම නැත්තම් අර හොරු දන්නේ නැහැ. මෙයා ආවල් ආත්මෙදි නිවියෙක් මරලා ඉස්තියාව පාවගත්තේ නෙමෙයි. ඒක හුරුදන්නේ. තවත් අර ජේතවනාරාමී හිටපු ඔය හරි හිටපු අය දන්නේ නැහැ. මෙයා ගියා අක්කා ආශ්‍රේතදී කෙනෙක් අවනම්බේ කෙනෙකුට අවනම්බු කරලා තිනවා, විස්සක්යක් කඩලා තිනවා කියලා දන්නේ. නමුත් දැක්ක හැටි අර යට අර කතන්දරේ කියන්නේ බොහෝ උනන්දු වෙනවා මේ. අර අර තේරෙන්නේ අර අර අර අර මන් කියන්නේ අර හඳුරු පස්සේ හැමදාම ඔය දෙන්න ගන්නේ හොමයි කියලා සංසාරයනේ. මේ කතන්දරයක් හලු. අර අර ඇත්ත අතින්දි මරන්දා. උනේ මොකද්ද? බුදුහාමුදුරුවෝ දෙන්නනවා අර තමගේ ජීවිතේ ඒ ක්‍රියාව සංවිධානය වෙනත් එක්කම ඒ ක්‍රියාව සංවිධානය වෙනත් එක්කම ඒ ක්‍රියාවේ තියෙන අර ක්ලේශ මට්ටම ක්ලේශ ශක්තිය සිතේ බලපානවා ඒක අයින් වෙනවා ඒක අයින් වෙන්නේ ඒ සිතත් එක්ක ඒක එක්තරා කාමේ මේ කාන්දම් ස්වરૂප කාම ස්වરૂපයක් සංවිධානය. ඒ සංවිධාන උනාට පස්සේ අර දුෂ්ට අදහසින් ඒ කර්මය කරලා ඉතින් ඒ පුජ්‍යලයා දුෂ්ටකමත් එක්ක මිශ්‍ර වෙච්ච සිතිවිලි පහල කරනකොට එයා ගන්න ආහාර එයා ගන්න යම් යම් ජීවිත පෝෂණයට ගන්නවා එයාගේ ජීවිතයේ රස රස ජීවිත රසය ඒ එකාසේ කොහොම එකාසේ කොහොමද කාස්ක කන්දම කාස්ක කන්දමින් අර සිතිවිලි වල තියෙන කාස්ක මට්ටමක් නිසා නිසා අර සෞන්ද රසායන ජීවිතයට ඇදෙනකොට අර සිතිවිලි සම්බන්ධය එක්කාසී වර්ධෙන් අර රසායන කාස්තිකය රෞද්‍ර ස්වරූපයක් ගන්න. විෂම තත්ත්වයක් හදන. ඒ විසම தත්ත්වය එක්කා කියලා. හැදෙන සිරුර. හැදෙන සිරුර. දැන් ඒක මුගලන් හාමුදුරුවෝ. ඒ වගේම ඔය කිව් පුද්ගලයා තවත් තවත් හාමුදුරුවෝ කීප දෙනෙක් ඔය කරදරේ නැති. මේ ඒ මහා උසස් පදවි ලබා පුස්තකය. හැබැයි පදවි ලබන්න ඉස්සෙල්ලා ඉන්නේ. ඉස්සෙල්ලා ඉන්නේ උපන්. උපන්නට පස්සේ පදවිය ලැබෙනවා. නමුත් ඒ කාලේ අතුරුපුරේදී අර සිද්ධිය නිත්‍යාකාර සංවිධානය. ඒ ඒ තමයි සිතිවිලි වලට අනුව සකස් වෙලා ශරීරගත වෙන රසායන ශක්තිය විහිං සුද්ධලයාගේ සෑම කොටසක්ම මස සම නහර නිසකේ ඒවා එන්න තැන් නොයේ තව කොම අර රසායන ශක්තියේ බලපෑමට අනුවයි ඒව ඔක්කොම කරන්නේ. ඉතින් ඒ සකස් වෙන ඒ සකස් වෙන රසාව ඇතුලේ තීනම් ආ තීනමේ අඩුපාඩු මොකද්ද? ඒ පුද්ගලයා දැක්කහම කිසිත් කෙනෙකුට එයා කරේ මෛත්‍රියක් උපදින්නේ. කරුණාවක් උපදින්නේ. එයා කරේ අනුකම්පාවක් උපදින්නේ. ගැටහැටි විසුණු කේසයක්. ඒ මොකද යාගේ ඇහි දඹ පිහිටලා තියෙන හැටි, රැලිටි ඒ රැලි පිහිටලා තියෙන හැටි, තොල් පිහිටලා තියෙන මේ ඔක්කොම කවුද මේ පින්කාරුව කළේ? ඒ පින්කාරුව සමාජයේ සිටෙන් කළා කියලා. පින්කයක් හොඳට හඳාගෙන. එන්නේ අලන් තියෙන කලින් නිලි විතර. මේකෙන් අඳිනවා. ඒ පාටෙන් අඳින්න පුළුවන් රූපයක්. හැබැයි හිත ප්‍රියජනක නෑ. මොකද මෙන්න ප්‍රියජන පහට එච්චරයි. ඒක අන්දානික යකෙක් කාගේ මේ මුකුත් හරි ප්‍රිය ගද්දයක් නෑ ඒ පින්තූරේ. මොකද ලදල් කියන පාටයි. එන්නේ සම්බිලා කියන පාටයි. ඉතින් දුන්න පාටෙන් අඳින්න. අන්න ඒවත් අපේ පිටට අපි දෙනවා යම් යම් කර්කස නපුරු කාස්කක දුක් විෂම මිශ්‍රණ පිටට අපි දෙනවා කිසි වග විභාගයක් නෑ. ඒ විසම වගේ ඒ සිතට දුන්නහම සිතේ ප්‍රශ්නයක් නැහැ. සිත අර කාමයක් කාන්දමත් එක්ක මිශ්‍රව වැඩ කරන ශක්තිය. කාන්දම හැම වෙලේම නැත්තම් කාමයේ හැම වෙලේම කියතත් එක්ක මිශ්‍ර වෙනවා. සිත හැදෙන්නේ සිතේ එන්නේ වත් එක්කයි. සිතේ කියන්නේ ඒ පදනමකට ක්‍රියා කරන තාප ශක්තියක්. මේක ක්‍රියාත්මක වෙලා අර රසායන ඇදෙනකොට හොඳ රසායන දිනනවා. නමුත් පෙරලිලා යනවා නාටක විදිහට ලියලා තියෙනවා. ඕකට කියන්නේ මොකද්ද කබලින්කාර මනෝ සංචේතනාහාරය කියන්නේ. ඒ කලින් මේවත් අහලා ඇති මනෝ සංචේතනාහාරය කියලා කියන්නේ සිතවිල්ල. අර සිතවිල්ල අර ඕජාව ඇදලා ගන්නකොට යම් චේතනා ස්වરૂපයක් නම් ඒ සිතේ තියෙන ඊට අනුකූලවයි රසායන ජීවිතයක් වේදන්නේ. ඒතර ඒ රසායන විසින් නිෂ්පාදනය කරන යම් කිසි හැඩයක් තියෙනවනම් කර්කසන් කාස්කක හැඩයක් තමයි ඒකෙන් දෙන්නේ. එතකොට එයාට හැම වෙලේම අප්‍රිය එයා කෙරෙහි අනුකම්පාව උපදවන කනුර කරුණාවක් උපදවන මෛත්‍රියක් ඉගෙන සත්‍යයක් යාගේ මූලේ නෑ. දැන් ඔන්න අපි යනවා අර උපාසකරාල ගාව. පර උපාසකරාල අර එදා අර පුරුෂයා මරපු අවස්ථාවේ ඇතිවෙච්ච චිත්ත ශක්තිය සංසාරේ නොඑක් නොඑක් වගදිවින් අවස්ථානුකූලව වද්දෙමින් ඇවිල්ලා මේ ආත්මේ සෝවාන් වෙන්න පුළුවන් තත්ත්වයක්ත් වෙනම යාවි තිබුණා. නෝන කිව්වා. මේ හැදිච්ච ශරීර ශක්තිය මේ හැදේ මෙයාට බලපෑම අවස්ථාවේදී දැක්ක හැටි කිසි කතාවක් නැහැ. මිනිහා කියන්නේ නැතනේ මහත්වෝ මම. මේ ජේතවනාරාමේ බුදුහාමුදුරන්ගෙන් සිල් අරගෙන මම මේ දවස ගත කරා. මේ මම මේ මා කිසිත් දන්නේ මම මේ මූණ හොද ගන්නයි ආවි කියලා කියන්නේ සමහර විට ඒ කතාඬ ඇහෙනකොටම ඒකට චේන්ජ් ජෙන්ඩර් චර්මිස්සේ මිනිස්සු. මොකද ඒ කතාඬෙත් අර කර්ම ශක්තිය තියෙන්නේ. ඒ සමහර ඉන්නේ මොන දිහා බලපුවම හොම හොඳයි. අත ඇරියාම ආඥා ගන්ධ જાතියක් නෑ. භූකලානක් ඇරියා වගේ, විවකලා වගේ. හ්ම්. චේන්ජ් යනවනේ. ඒ කතානේ ඒ තීර විලාසය පාවිච්චි කරන ස්වરૂපය මේ ඔක්කොම විකාර. මොන දියවලු හරි ප්‍රියං කරපුද්දිලේ. මේ උගල අරකට විතරක් මේක බලපාන හැටි. අන්න දැන් අපි තේරුම් ගන්න. අපිට දැන් තේරෙනවා දැන් මේ බුදුහාමුදුරුවෝ මේ බය මේරම සූත්‍රයේ ආරම්භයේදීම උන්වහන්සේ එක එල්ලේම ප්‍රකාශ කළා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මේ වල විෂමත්වය මේ කලේ ඒ බය නිපදවන ඒ විෂමත්වය ජීවිතය ඇතුළ රඳවා පවත්තන්ද අර සිතිවිලි පාල කරන්න මොනවද මේක මේ විදිහට ඕන එහෙම නැත්තම් මම දණී කරන්න බෑ මේක මට ඕන ඒක විරුද්ධ දේවල් වලට මම විරුද්ධයි ඔන්න කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියන තුන නරක වෙන හැටි මෙහෙමයි ඕන මෙහෙම මට ඕන. එකතු කොට ඕන එකට ඇලිලා එපා ගැත්තට ගැටිලා. දැන් අපි ඒක ස්වභාවික වශයෙන් ඒක එහෙම තමයි ඕන එකට ඇලෙනවා. එපා එකට ගැටෙන්නේ නැතුව කිසි කරන්නේ දෝ කණ්ඩේ කියනවා කියලා අහයි. නමුත් ඒක දෙකෙන් ඒ දෙක අතරින් ඇතුලේ සිද්ධ වෙන රහසක් ගැන අපි දන්නවනම් අනේ ඕන එපාකම් කොහොම එකක් ලැබුණොත් හොඳයි. හරි. ඒක සුදුසුකම් තියෙනවා. ඔන්න ලැබුණොත් ගන්න. ආදී වශයෙන් ඒක සැර අඩු කරන ක්‍රමයක්. බුදුහාමුදුරුවෝ ඉස්සරහට දාන. ඒකයි මේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ගැන කතා කළේ. ඒකට ඒ සත්‍යය සමාධි సంతානයේ පවතින බුද්ධිලාද කොයි தත්යේද? අර කිව් මනෝ සංචේතනා කියන සිතවිලි නරත් කරමින් ඇදගත්තා වූ රසායනකී රසායන වලින් නිෂ්පාදනය කරපු රූප සටහන්. අභ්‍යන්තරේ නොයි අයිතිවාදික ඔක්කොම එකයි. දැන් සමහරු මේ සාමාන්‍ය තුන් වයසේ එකයි වයසක් යන ඉස්සෙල්ලා මේ නාති මිනිස්සුන්ට හැදෙන රෝග හැදෙනවා. මේ කාලේ ඉතින් පුදුම විදිය හිතන්නත් බැරි රෝග හැදෙනවා. මේ කවුද මේව හදා දෙන්නේ? මේ ඔක්කොම හදා දෙන්නේ ඒ හැදෙන්නේ අපි කියනවා ඉතින් මොකක් හරි වෛද්‍ය ක්‍රමවල හැටියට මේ අහවල් විස බීජ අහවල් විස හරි හරි ඔක්කොම අපි පිළිගන්න ඕන. නමුත් මේ විස බීජ කරන්නේ මොකද්ද? මේ පුජ්‍යලයාගේ ශරීරයේ තියෙනා වූ විස බීජ ස්වરૂපය අවදි කළ නැගිට්ටෝල ක්‍රියාත්මක කරවන්න ආරවා උදව් දෙනවා. බැරි වෙලාවක් ඥානි රෝගී න්‍යා ශක්තිමත් න්‍යා හොඳ නිරෝගී තත්ත්වයක් ඇති ශාරීරික මට්ටමක පුජ්‍යල ඇති පුජ්‍යලයක් නම් අර කොයිතරම් විෂ මේවක් වුණත් ඒවා ඔක්කොම පරාජය කරනවා මෙයාගේ ශාරීරියේ තියෙන පුළුවන් කාර්කම්. අර අපිනක තියෙන බැරිකම නිසා ඒ ඇතුල් වෙච්ච ඇති අර ඔක්කොමතම යට වෙනවා යට වෙලා ඉතින් අර හැදෙන තියෙන රෝගයද. ඒ රෝග හැදෙන සත්‍ය කවුද හැදී? අර අපේ විෂම සිතිවිල්ල සිතිවිලි උපකාරයෙන් එක්කාසු කරා වූ ශක්තිය එක්කාසු කළා වූ ශක්තිය වල තියෙන විෂම ගති විසින් නිස්පාදනය කරපු ශාරීරික ඕජාවේ අර වරද තියෙන්නේ ඒ වරද තියෙන ඒ ශක්තිය යම් ප්‍රමාණයකද පුද්ගලයා තුළ සංවිධානය වෙලා තියෙනවා ඒක දැනගන්න ඒක තේරුම් ගන්න ඒක දැනගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර ටිකක් කල්පනාවෙන් සිත දෙස බලන්න කියයි. ඔය සිත දෙස බැලීමේ යම් කිසි අවස්ථාවක් යම් කිසි කෙනෙක් පාවිච්චි කළොත් එයාට පෙනෙයි. එයාට පේනවා ඇති හැම කාරණයකටම අපි ළඟ අර ඕනකමයි එපාකමයි එක්ක නම් ඕනකමයි එපාකමයි එක්ක පටන් කරන සිටිවිලි අදහස් නිසා යම් කිසි බයක් අපේ සිටේ හරි මේ අට ගන්නවා හැම කරුණක් තිබුණා. ඒ බය කෑම කන්න ගියොත් අපි කියන කෑම කන්න වෙලා මූණකට හොදගෙන හොඳට ලෑස්ති වෙලා ඔන්න වාඩි කෑම කන්න ගියොත් ඒ බත් කන්න රතින්නම් අනන්න. අනන්න කොට එයාලට බයක් තියෙනවා. මොකද මම හිතන රස මේකේ තියෙන්නේ කියලා. හ්ම්. දෙන්නේ මා හිතන රස මේකේ තියෙදියෝ කියලා සැකයක් එක්ක ඒ තරම් පැනලා දුවන පොතියනකට තියෙන බය නැහැ. නමුත් එක්තරා ප්‍රමාණයක සැකයකනේ ගන්නේ කාවත් පස්සේ හරි ගින්න ඇවිල්ලා. හරි ගින්න ඒ මොකද? එයා හිතාපු රසේ එතන නැහැ. එතෙන් කියන්නේ මොකක්ද? සතුටකින් නෙමෙයි අර කෑම කියා කාලේ ඉවරගෙන බඩගින්න නිසා කනවා, කන්න පුළුවන් නිසා කනවා. කන්න පුළුවන් නිසා බඩගින්න. නමුත් සතුට දිනන මේ කෑම කරන්නේ නෑ. මොකද එයාට ඕනි දෙයක් නෑ. එතකොට මෙහා මේ මෙතන මේ ආහාරය පාවිච්චි කරලා කියන්නේ මෝදන ස්වરૂපකින් සතුටකින් ප්‍රීතියකින් නෙමෙයි. අවස්ථාවේ යෙදුණා ඉතින් ඒක කළා. එයාට ඕන දෙය මෙතන නෑ. මොකද්ද ඕන දෙය? නැති එකක් එයා ඕනේ කියන්නේ. මොකද්ද නැති? එයා ඕනේ කියන එක බද්දන්නේ නැහැ, හොදිදන්නේ නැහැ, හදන මිනිහ හදන්නේ. ඒ නිගයට කියලත් නෑ මට මෙන්න මේ මට්ටමේ හොද්දකුයි මෙන්න මේ මට්ටමේ බතකුයි හදපන් කියලා කියන්නේ. එහෙම කියන්නේ මේ විදිහ දන්නේ. දෙන්නේ නැහැ. මේ සත්‍යාධිහන්නේ නෙමෙයි. අමාරු වැඩි චික්කන දන්නේ. එයා කියන්න දන්නේ නැහැ. අර මිනිහ හදන්න දන්නේ නැහැ. ප්‍රතිමාල් කියන එක දන්නේ නැහැ. අන්තිමට වළනකොට ඒක ආස්තේ ගහපු හිතක අපේක්ෂාවක් ඇති පුදුලා දුකා දුකේ. තේරුමක් නැති දුක. කොහොමද වෙන්නේ? ඒකයි දැන් අපට අවශ්‍ය. බේරෙන්න කොහොමද? ඔක බේරෙන්න මගක් තියෙනවා. ආන්න බුදුහාමුදුරෝ දාලා ඒක මේ සූත්‍රයේ නෙමෙයි අන්න අජිත සූත්‍රය අපි මුල් කියපු අජිත සූත්‍රයේ තියෙනවා ඒකට පිළිතුරක්. මේ ඔක්කොම එකට ගැලපි ගැලපිච්ච සූත්‍ර. ඒකේ අජිත කියන්නේ ඒ පුද්ගලයාට බුදුහාමුදුරු ඒ බුදුහාමුදුරුව දාලා මෙයා ඇහුවා මේ ස්රෝතයක් ගලාගෙන එනවා. මේ නොනිවිති ගලන ස්රෝතයක් තියෙනවා. මොකද්ද ওই ස්රෝතය කිව්වේ? පැවැත්ම, පැවැත්මේ. ඒක නවත්තන්නේ කොහොමද කිව්වහම බුදුහාමුදුරුවෝ කිව්වා ඒක පාලනය කරගන්න පුළුවන්, ඒක පාලනය කරගන්න පුළුවන් ඒ ගලායන පැවැත්මේ සිටිවිලි ඒ වේගය පාලනය වෙනවා සිහියෙන් ඒකේ තියෙන සියලු කුණු සුද්ධ කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් ප්‍රඥාව. දැන් අපි ගම්මු ඒ සූත්‍රයෙන් කියපු අර සිය දැන් යම් කෙනෙක් අර කෑම කන්න ගියේ වෙලාවේ එයාට බැලුවොත් එයා මේ කෑම එක්ක දින මේ අසහන ස්වરૂපෙ මොකක්ද මේ මේ දැන් ලැබිච්ච කෑම එක්ක එක්ක තීන එක්තරා වැරදි හදන මොකද්ද වැරදි පරිණාම මේකෙන් එයා රසයක් බලනවා ඒකවල 100 බුදුහාමුදුර කිව්වා 100 කියන්නේ ලාභ හැටියේ ඒ පුජ්‍යලයාට හිතාගෙන හිතෙන ඇති දැක ගන්න පුළුවන් මේ කෑම නිසා නෙවෙයි මම මේ දුකේ කෑම පිළිබඳව සිටේ අටගත්ත චේතනාවක සිටිවිල්ලද හැදෙන්න නිසායි මම දුකේ ඉන්නේ. කෑම වල තව අන්න අතට අරගෙන තියෙනවා. කාලත් නැහැ. ඔය යම් කිසි යම් කිසි සතර ස්වરૂපයක් ඒක ඇද්ද නැද්ද ආදි වශයෙන් තියෙනවා මේ මොකද්ද මේ ඔක්කොම බලාපොරොත්තුයි බලාපොරොත්තුයි බලාපොරොත්තු ඉතු වේද නොවේද යන කකේ උඩයි මේ කෑම එක්කත් මම ඒකයි අතුල් තියෙන්නේ ඒ කවරයක් නෙවෙයි මම මේ කන්නා නෑ මොන විදි ආහාරයක්ද විසෙවෙයි වසක් නොවේ නම් අදට අප්‍රිය සංසාගත නැත්නම් මේ බඩගින්න නිවන්නේ විතරක් ආහාරයක් මන් දානවා. ඒ හැර ආහාරයෙන් මට මුකුත් ඕනේ කියලා හිතාපු හැටි. යම් කිසි කෙනෙක් එවල එවල මෙයාට සතුටක් එන්නේ. එවල්ෙමයි අකාලිකයි ඒහිපස්තිකයි කියන මේ ක්‍රමයේ යටතේ එවල් මෙයාට සතුටක් එන්නේ. දැන් මට ආහාරයේ ප්‍රශ්නයක් නෙවෙයි. මට දැන් සම්පූර්ණ නිදහසක් එක්කයි මම ජීවත්. මේ ආහාරය මොකක්ද? නිලවිච්ච දේ ගන්නෝ මං ආහාරය ගන්න ගමන් මගේ පීඩනයක් නෑ. මං වෙනම මගේ නිදහස පාවිච්චි කරනවා. ආහාරයේ බඩගින්නද ගන්නවා. සැපය සිතෙන් නිස්පාදනය. කොහොමද මං සිතෙන් නිස්පාදනය කරන්නේ? සිතෙන් නිස්පාදනය කියන්නේ දුක් දුක් දෙන ක්‍රමයෙන් නැතුව. එතරම් කර. මොකද බලාපොරොත්තු වෙනවා. සීලක ප්‍රයෝජනෙට ගත්තා. සීලක ප්‍රයෝජනෙ ගත්තා වගේම මගේ ආහාරය මට සෑහෙන ප්‍රමාණයට මම පාවිච්චි කළා. ඕනවට වැඩිය නෙවෙයි. මට ප්‍රමාණවත් වෙන නිසා පාවිච්චි කළා. ඒකත් දැන් මේ පුජ්‍යලයා අර බුදුහාමුදුරු පෙන්වුවාගේ කාය කර්මය, වචී කර්මය, මනෝ කර්ම කියන මේ තුන මෙතන ආහාරයක් ගන්න වෙලාවෙත් තියෙනවා. ඒ අවබෝධ කරන සාමාන්‍ය වචනක් කතා වෙන මේ සිතිවිලි පහළේ. ඒ අවස්ථාවේදී ওই තුනෙන් එයා කරලා තියෙන්නේ තුනම සංවිධානය කළා නිදොස් කියෝ. දැන් මේ මේ ආභාසය මේ පුරුව කොයි බක්කේ යන කොයි කෑමද ගියා කෑම කනකොට ඒ කෑමෙන් එයා දැන් දන්නවා හිතන්න ඕන කොහොමද හිතන්න ඕන මෙහෙමයි කන්න ඕන මෙහෙම සිතිවිල්ල එකක් කෑම එක කෑම අස්සට හිතිවිලි ගහන එකයි දන්නවා මොකද කෑම අස්සෙන් මට සපෝන මාළු අස්සෙන් සපෝන නැල්මුම් අස්සෙන් පරිප්පු අස්සෙන් සපෝන ඔව් මේ පස්සහරිය කියන්නේ මොකක්ද දන්නවද? නිමිත්ත හැප්පිලා හිත ආහාරේ ආහාරේ සිත ස්පර්ශ කළා. ඊට අනුව හදන සිතයි මනෝ සංකේතය. ඒ නිමිත්ත ආහාරයයි වේලා. එක එක දෙයක ඒ වෙලාවට අපි ස්පර්ශ කළා. ඒකට අනුවයි මේ මේ මනෝ සංකේතන හදන්නේ. ගන්නේ අපි කිව්වේ ආහාරය ස්පර්ශ කරගෙන සිතෙන් නරක විදිහට තමන්නේ දුක් ලැබෙන විදිහට මේක සංවිධානය කරන්න හැකියි. දැන් අනිත් පැත්තට අපි කිව්වා ඒක තොන් තමන්ට යහපත සැලසෙන විදිහට මනෝ සංචේතනාව හදන හැටි. මොකද දැන් ආහාරය එකක් අපේ එකක්. ආහාරය ලැබුද්ද කම පාවිච්චි කරනවා විසනෝනේ. අන්න පුළුවන්. නමුත් හිතේ නෑ ආහාරයෙන් මේක මට ඕනේ කියලා අර ඕනේ කියන බලාපොරොත්තු විතරම අයින් කළා. දැන් මට දුකක් නෑ. අන්න. බලාපොරොත්තු නෙවෙයි ලැබිච්ච ආකාරය. එතකොට ඈ නෑ හැපිලා හැපිනේ කියන්නේ නේද? මොකක් හරි ගිහිල්ලා බාල්කෙට හැප්පෙනවා වගේ නෙවෙයි. මේ නිමිත්තක් එක්ක ස්පර්ශ කරන එකයි පස්සාරය. ඒ පස්සේ නැතුව බෑ මනෝ සංකේතනක් හදන්නේ. හිතේ සකස් වුණා නම් එයාට බයක් නැහැ. දැන් අපි දැන් අපි ඥානසෝනි බ්‍රාහ්මණයා තාම තාම වේමන්තර පිළිතුරු ලැබුණේ නැහැ නේ. දැන් බුදුහාමුදුරුවෝ අදාළවා මේ වනේ ගත කරන සංඝයා භාවනා නියෝගී. ඒකට දැන් මේ කියන බලාපොරොත්තු අයින් වෙන්න ඕනේ. අන්න බලාපොරොත්තු මොකක්ද බලාපොරොත්තු? ලැබෙන ලැබෙන දේ එක්ක ජීවත් වෙනවා මිසක මෙහෙම වෙන්න ඕනේ කියලා යෝගියා හිතුවොත් එතන ඉඳලා ඒක කොන්නකම් ඈම කනම මිනිහ දඟලනවා නෑ මරණය වුණු මරණය පිළිගන්නවා ආ යමක් දැහුනේ ඒක ඇහිච්ච එක ඇහිච්ච පස්සේ මම පිළිගන්නවා ආයි මොකුත් නැහැ ජීවත් වෙන කාලය තුලදී සිතේ උපදින සිතිවිලි නොමගට යන්න මම වග බලා ගන්න වෙනුකුත් නැහැ මට නිවන් දකින්න මට රහත් වෙන්න මට සෝහම් වෙන්න මට අභිඥාව පුදලා හිටන් මිනිස්සුන්ගේ ඔළුව වලට වැලි හලාලා දුවන්නේ ඒ මොකක්වත් ඕනේ මට ඕන මේ ගත කරන සිටිවිල්ල හොඳින් පාවිච්චි කරන්න විතරයි අපේක්ෂාවක් නෑ ගැටුමක් එතකොට දැන් මොකද උනේ මේ තනසාට අර කියන අතීතේ පාවිච්චි කර අර විහිතුණු අයිතිවාසිකම් එක්ක සකස් වෙච්ච වේග එකක්වත් පාවිච්චි නොකර ඒ වේග එනවා. ඒ අපටත් එනවා. වේග පාවිච්චි නොකර ඉතාම සෞම්‍ය කොටස විතර හරි. දැන් අපි කියමු දෙත් රසකෑම. මා කරි මාර්ශාල බම්බේකේක හැදුවා. එයා බම්බේකේව කන්නේ පොඩ්ඩක් බෙදාගෙන ආපු ප්‍රමාණවත් හරි කම්. කවුරුකාවද? ඔව් තා. ඇද්ද ඇත්. ඒ වගේ අපිට සිතිවිලි වල මහා ගොඩක් කරුණ එන. ඒ කරුණ වලින් Tamanට yaadena හොඳ කොටස විතරක් පාවිච්චි කරන අනිතවට කියලා. කොහොමද yaadena කොට? අර මේ දැන් මනසිකම් හම්බුණා එයාත් එක්ක අපි අසුරු කරනවා. එයාගෙන් මොකද බලාපොරොත්තු එයාගෙන් මේ ගන් මුකුත් නොත් ආය කතා කරන මාත් කතා කරන යාව සංසන්ද එයා ආවි මාත්‍ය කතා කරන්නේ. ඒක එයා ඉතින් යනවා. කොහෙද ඉන්නේ මම දන්නේ නැහැ. ඒ ඇඩ්‍රස් අහන්න මට කමක් නැහැ. මොකද එයාගේ මම මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්නේ කොහෙද මම කොහෙද කතාවෙ මුකුත් නැහැ. අන්න ඒකද දැන් මෙයා සහැල්ලුවක් එක්ක කී සම්බන්ධයක් මෙයාගේ නැහැ. ඒ අවස්ථාවට අවස්ථාවට මේ දේ පව් කළා. අපි කරන්නේ මොකක්ද දැන් දී? අවස්ථාව අවස්ථාව පහු කරගෙන යන ගමන් ඒවා තියෙන විදුන් අරගෙන හූර හූර දුවන. දැන් මේ කියන්නේ හූරගන්න නැතුව මේ පාස් කරගෙන නිකම් බලයන් කියන්නේ. ඒකට ඕන තැනකින් ওই විදිහට යන්නේ. අර අර හූරගෙන යන නිසා අපිට විශේෂ තැන් හොයනවා. ඔතෙන්ද කොහොම හීරේ ගන්නේ? ඔතෙන් කොහොම රිදේ ගන්නේ? කියලා හිතක් පහළ වෙනවා. ඒක බය දැන් තියෙනවා. බය නැති දැනුත් තියෙනවා. දැන් මේ කත්තේ කිසි කෙනෙක් බයක් නැහැ. ඔක්කොම සාමාන්‍ය සෞම්‍ය පරිදි. අන්න බුදුහාමුදුරුවෝ පදාලා විප්‍රූන් වහන්සේ වනයේට ගියා නම් සිත දියුණු කරන්න මෙන්න මේ මත්තම තියෙන්න ඕන ඒ අනුසාරයෙන් යම් කිසි කෙනෙක් කාලවන්ත පුද්ගලයෙක් ජීවිතේ සපවත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලයා තුළ බලාපොරොත්තුයි ඒක කටහැරියේ විරුද්ධත්වය දෙක නැතුව ලැබෙන කාලෙම ජීවත් වෙනවා කියලා ගත්ත හැටි සියල්ල මම පිළිගන්නවා කියලා ගත්ත හැටි කිසිම පීඩනයක් නෑ බයක් ඇති ගැනීමක් අමාරුවක් මොන එකක්වත් ඒ නිසා දැන් අපි ඔක්කොම පිළිගන්නෝ වෙයි කියලා කියනවා ඉතින් පුළුවන් පිළිගන්න ඉනි නොගෙන බෑ ආපි හැටි පිළිගන්න වෙනවා අකමැත්තෙන් පිළිගන්න එක තමයි දුක එහෙම නෙවෙයි ඉස්සමැත්තෙන් පිළිගන්න දැන් කෙනෙක් මැරෙන්න එනවා එන්නේ දැන් ඕසට ඇවිල්ලා උගුරටත් කෙනෙහිර වෙලා දැන් උක්ක කරගන්න ඒ මිනිහා මැරෙන්න කැමති එයාත් කැමති උනත් අකමැතුණත් නිහර ඒක නවත්තන්න. නමුත් මිනිහා මැරෙන්නේ දුක. දැන් මෙතන යම් කිසි ජීකේ මිනිහා ඕ මරණය දෙන්නා. බොහොම සන්තෝෂයෙන් මම පිළිගන්නවා. දැන් ඉතින් දැ මම මැරෙනවා. කියලා පිළිගන්න සම්මත ගන්නවා. එයාට මැරෙන්න සිද්ධ වෙනවා. ඔව් මිනිහා දුකක් විඳින්න. මැරෙන්න සිද්ධ වෙනවා. දුකක් විඳින්න නැතුව මිනිහා මලානම් ඒ කාන්තෙන් සුගතිය ගන්න. කිසිම අවශ්‍ය කියන්නේ නැහැ. උත්තර ලේඛනයේ සුගතිය උපදී. නමුත් මේ කෝටි ගණන් ලක්කන ගිලන් කරගෙන ලැබේවා ලැබේවා කියලා හම්දිගුරු කොහේ හරි ගෙන්දෙක් යහපු. එතන තා ඔන්නෝ කාරියකේ මේ මේ තරම් මහන්සි වෙලා මේ තරම් නම් වෙලා ගන්න. ජීවිතේ පාවිච්චි කරන්න නැති එක එක මාධ්‍යයෙන් ඔය අපි ඉදිරිපත් කරනවා. ඒකට දැන් මේ සංඝයා වහන්සේලා අරමුණු කරගෙන දැන් මේ සූත්‍රයේ එක කොටසක් අපි ආරම්භ කළා. දැන් ඒකද අදට කියන්න තියෙන කොටස කරගෙන එක්තාවතා ධම්මේ කියනවා. සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිත්තම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයෝග්‍ය සම්පත්ති සන්ත සම්පත්ති නියෝච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිද්දතු